මෙය ශේෂාධිකරණයේ පවා දැනුම් දීලා තියෙනවා ජාතික ගමනාගමන කොමිසම සභාවත් සීල පළාත් සභාවකත් මේ නිල ඇඳුම බස් අතල සේවකය මහතුන්ට අඳින්න කටයුතු කර යුතුයි කියලා විශේෂයෙන්ම රියානුතුරු අඩු වීම ඒ වගේම රියදුරු මහතුන්ගේ සේවක මහතුන්ගේ දිනය සුරක්ෂිත වීම ඒ වගේම මගින්ගේ ආරක්ෂාව සුරක්ෂිත වීම කරුණු ගණනාවක් මේ තුලින් අපිට පැහැදිලි කරගන්න හැකියාව තියෙනවා අපි අනිවාර්යයෙන්ම කියනවා මේ සේවක මහතුන්ට නිල ඇඳුම කියන එක අනිවාර්යයි ඒක සුදුසු නිල ඇඳුමක් බලාපොරොත්තු ජාතික ගමනාගමන කොමිසම සභාවත් විශේෂයෙන් බස්නාහිර පළාත් මාර්ගස් මාර්ගයේ ප්‍රවාහන අධිකාරිය දැනට බස්නාහිර පළාත් එක බලාත්මක වෙමින් තියෙනවා කාලයක් පුරා දැන් බලාපොරොත්තු වෙන ඉදිරි ජාතික ගමනාගමන කොමිසම සභාව විසින් ඒ සාර්ථකව කරගෙන යන්න කටයුතු කරાવી කියලා.